ඒ වාගේම සම්ප්‍රදාන කුල බෞද්ධයා විසින් බොහෝම ආදරයට කවුරුවෙට ලක් කරගත්ත වටිනා වූයේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භක පාඨය. ඉතින් මේක <coughs> බෞද්ධ ප්‍රතිපදා වශයෙන් මුළු සූත්‍ර පිටකයේම තියෙන වැදගත්ම සූත්‍රයේ වශයෙන් තමයි ප්‍රතිපදාව ඉස්සර කරගත්තත් සලකන්නේ. මොකද ඒ තරම්ම ඒක අනිකුත් දාන සීල භාවනා වැඩපිළිවෙල වල මුදුන් පෙට්ට. ඒ නිසා මේක භාවනා උපදේශ පිළිබඳව තියෙන ප්‍රධානම නැත්නම් මුල සිට අග දක්වා භාවනා උපදේශ පමණක්ම තියෙන සූත්‍රයක් විදිහට සලකනවා. නමුත් ඇත්ත වශයෙන්ම සූත්‍ර පිටකේ දිහා බලනකොට ඒ වගේ විවිධාකාර සූත්‍ර තියෙනවා. නමුත් සතිපට්ඨානය සඳහා බෞද්ධයාගේ තියෙන මේ ගෞරවය එදා සිට අද දක්වාම පුදුමාකාර ඉහළක වැඳීමක් තියෙනවා. මේක පිළිබඳව අටුවාපත දිගහැරලා බැලුවත් ඒකෙත් පෙන්වලා දීලා තියෙන්නේ සර්වචනාංශයේ මේ සතිපට්ඨාන සූත්‍රයට දක්වලා තියෙන ගෞරවය. ඒ සූත්‍රය ආරම්භ කරන්නේ ඒවං මේ සුතං කියන සූත්‍ර පිටකයේ දක්වන ස්වභාවික ආරම්භය. මේ ඒවං මේ සුතං කියන පාඩය පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් එකතු කරන ලද්දා. මේකෙන් හේතුව කියන හදන්නේ මේ හැම දෙයක්ම සිද්ධ වීමේ නිදානයි. ඉතිහාසය මතක් කර ඒ මතක් කර සඳහා මා විසින් මෙසේ අසන ලදී. ඒකින් මේ සරුවච්චන් වහන්සේ තමන් වහන්සේ දේශනා කළ ස්වරූපයක් නෙවෙයි ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා මම මේ විදිහට අහලා තියෙනවා කියලා. ඉතින් එතෙන්දි බෞද්ධ වන අපි දැනගන්න ඕනේ ආනන්ද ස්වාමීන් වහන්සේට උපස්ථායක තනතුර පත් කරන සභාවේදීම ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා මම නැති වෙලාවේ මොනම හරි ධර්ම දේශනාවක් වෙන කෙනෙකුට දේශනා කරන්න යෙදුනොත් බුදු පියාණන් වහන්සේ නැවත ගඳ කිලියට වැඩියට පස්සේ ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ නැවත දේශනා කළේතු. මොන අමාරු විදි ඉල්ලීමක් නේ. නමුත් මේ ඉල්ලීම නැත්තම් මේ වරය ඇතුව තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ උපස්ථායක තනතුර ලැබුවේ. ඒ වගේම තමයි තවත් හිතගන්න තියෙන කාරණාවක් යම් ආකාරයකට යම් විදිහකට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රහත් භාවය ලැබුවා නම් ආනන්ද ස්වාමීන් මෙච්චරම උනන්දුවේ මේ සූත්‍ර කටපාඩම් කරන එකක් නෑ මතක තියාගන්න එකක් නෑ. මොකද රහත් භාවය ලැබුවට පස්සේ ඒක බුදු භාණ්ඩාගාරික පරිත්‍යාගයකට විතරයි වැටෙන්නේ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ අපේ වාසනාවට සෝවාන් මාර්ගඵලස්ථ ආර්යයන් වහන්සේ නමක්. හොඳට සිහිය තියෙන. හොඳට <clears throat> බුදුජානකසේ ගෞරවය තියෙනවා. හැම දෙයක්ම දැනගැනීමේ ශක්තිය තියෙනවා. හොඳ තරුණ වයසේ නිසා සෑම දෙයකම ඒ ගතයුතු හරය කොටස මතක තියාගත්තා. මතක තියාගත්ත නිසාම මේ පළවෙනි ධර්ම සංගායනාවට සංඝයා වහන්සේලා රැස්කරන්ට කාශ්‍යප මහරහතන් වහන්සේ මුල් වෙනකොට උන්වහන්සේ සිහිපත් කරා මේ ආනන්ද නැතුව මේ වැඩේ කරන්න බෑ. මොකද මුල සිට අග දක්වාම සෑම දෙයක්ම අතපහු නොවි මතක තියාගෙන හිටියේ බුදුජානක වහන්සේ දේශනා කරලා තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේ. නමුත් ධර්ම සංගායනාව සඳහා මූලික සුදුසුකම් වෙලා තිබෙන අඩුම ගානේ අරියප්පාවය සුඛ විදසක වශයෙන් ලැබලා තියෙනවා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ ලැබලා තිබුණේ නැහැ. ආනේ ඒ වගේ ඉතාමත්ම තීරණාත්මක රාක්තියක තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ අරියත් ඵල සාක්ෂාත් කරන්නේ කලේ ඊට පහුවෙන්ද තමයි ධර්ම සංගායනා පටන් ගන්න. ඒකේ තමයි මේ ශාන්ති මතක් කරන්නේ ඊවම් මේ සුතං මා විසින් මෙසේ අසන්නලාදී. ඒ සමයේ මේ කියන හත්න කතාව සිද්ධ වෙන සමයේ භාග්‍යවතුන් වහන්සේ කුරු රට වාසය කරා. දැන් කුරු රට කියලා කියන්නේ නවදිල්ලියට. ඒ කුරුවට වාසය කරේ කම්මාස ධම්ම කියන නියංගමේ. කම්මාස ධම්ම කියන්නේ කුරුකට තිබිච්ච පුංචි ගමක් නැත්නම් මේකට කියන්නේ නියංග ගම කියලා. ගම කියන එකෙන් අදහස් කරන්නේ ගෙවල් මැන්ඩියක්. කලින් වාත වෙච්ච ගෙවල් මැන්ඩියක්. මේ ගෙවල් මැන්ඩි රාශියකට මධ්‍යස්ථතාව මධ්‍යස්ථානයක් තියෙන පොළ පවත්තන තැන. ඒක තියෙන ගොඩක් වෙලාවට ප්‍රධාන පාරකට කිට්ටුව. එතින් තමයි අර ගෙවල් මැන්ඩි වල ගම් වල ඉන්නේ ඇත්තෝ ප්‍රමාණික ප්‍රදේශයක් ඇවිල්ලා තම තමන් හදන කියන දේවල් පොලේ විකුණලා අවශ්‍ය දේවල් මිල අරගෙන තම තමන්ගේ ගම් වලට යනවා. අන්න අර පොළ පවත්වන ගමට නියංගම කියලා කියනවා. එතන සාමාන්‍යයෙන් විශාල පිටිසකට ඇවිල්ලා රැස් වෙන්න පුළුවන් තැනක් තියෙනවා. අම්බලන් තියෙනවා, පෑන් තොටක් තියෙනවා. සමහර විටක ප්‍රාකාරකින් ආවරණය කරලා තියෙනවා තියෙන්න පුළුවන් නොතිබෙන්නත් පුළුවන් ආන්නේ වගේ ගම් රාශියකට මධ්‍යස්ථාන වෙච්ච තැන තමයි නියංගම ඉතින් මේ නියංගම විවිධාකාර දේශන ප්‍රවත්තන ඇත්තන්ගේ මධ්‍යස්ථානයක් වෙන්න අවස්ථාව වැඩි ගමකට වැඩි ඉතින් අන්නේ වගේ බහුසුත භාවයෙන් වැඩි ප්‍රස්තාවක් තිබුණු ගමක් තමයි මේ කම්මාස ධම්ම කියලා කියන්නේ සර්වඥාන්සේ අන්නේ එතෙන්ට වික්ෂු සංඝයා සමග වැඩම කළ වෙලාවේදී ඒ ස්ථානේ නැත්නම් ඒ කම්මාස ධම්ම කියන ගමේ පිටසත් අරබයා නැත්නම් අරමුණු කරගෙන තමයි මේ සූත්‍ර දේශනාව කරන්නේ. ඉතින් මේකට අටුවාව කියනකොට පැහැදිලිව දක්වලා තියෙනවා ඒ කම්මාස ධම්ම නම් ගමේ හිටු මනුස්සයන්ගේ ප්‍රබුද්ධ භාවය. එයත් ඒ වෙනකොටත් මේ සර්වචන් ආංශයේ මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන මේ ධර්මය ඇසීමට සූදානමක්. පෙරහුරුවක් ඥානවන්ත භාවයක් තිබිලා තියෙනවා. ඒ වගේම සර්වඥාන්සේ දේශනා කළ ධර්මයේ විසුණු වහන්සේත් විචුණි වහන්සේලාටත් උපාසක උපාසිකා කාටත් නමුත් මේ සම්මාස ධම්ම නගරේ තෝරාගත්තේ ගම තෝරාගත්තේ ඒ ගමේ තිබිච්ච ඒ විශේෂ ඥානවන්ත භාවය සඳහායි කියලා කියනවා. ඊට පස්සේ එතින්නේ රැස් වුණාට පස්සේ මේ සරුවත් දේශනාවේ කලාතුරකින් ඇහෙන එකක් තමයි මේ ඒ කායම අයං බික්කවේ මාගෝ මේ නිසාම වෙන්න ඇති මේ අනිකුත් සූත්‍ර අතර සතිපට්ඨාන සූත්‍රය මුල් වෙන්න හේතු වෙලා තියෙන්නේ මේක එකම මාර්ගය. මේ සර්වඥාන්සේ පෙන්වන්න හදන අවසාන චීනා ස්වභාවය සඳහා ඇති නොවරදින මාර්ගය ඒකායන මාර්ගය කියලා සර්වඥාන් වහන්සේ විසින්ම හඳුන්වා දීමක් කරනවා මේ සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා. ඒ ඒකායන මාර්ගය මේ අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන උත්කෘෂ්ඨ ඵලයේ වෙන නිවන සඳහාම නෙවෙයි කාරණා හතක් සර්වඥතා ඥානි ගෙනහැර දක්වනවා මේ හත ලබා ගැනීම සඳහා ඇත්තා වූ එකම නොවර්ධින මාර්ගය. එයින් මේ ඉස්ලාම දක්වන සත්තානං විසුද්ධිය කියන එකත් ඇත්තටම ඇති. ඒක ජීවිතේක සාක්ෂාත් කරන්න පුළුවන් නේද? ඒ මොකද සරුවච්චන් වහන්සේ ඇර අපේ ගෞතම ශ්‍රී සරුවච්චන් වහන්සේ ඇර වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නම මේ ලෝකයේදී සත්‍යයට විසුද්ධියක් ලබන්න පුළුවන් බව දේශනා කළා නැහැ. මිනිස්යාට කියලා කියන්නේ පාපතරයයි කියලා. නවුංකාර සර්ව බලධාරී සර්ව ව්‍යාප්ති ඊශ්වර ශක්තිය ඇති කෙනෙකුගේ අනුකම්පාවක් ලැබීමෙන් හැර වෙන කිසිම විදියකට මිනිස්යා විසින් මිනිස්යාට සුද්ධියක් ලබන්න බෑ කියන සාපේ ලැබිලා තිබුණා ඒ වෙනකොට ඉන්දියාව පදනම් කරගත්ත සෑම ආගම්වාදීකම ආන්නේ වෙනි පසුබිමක ඉඳගෙන සරුවචනාංශ දේශනා කරනවා මම මේ මත්තට කියන්න හදන ක්‍රමේ යම් කෙනෙක් අනුගමනය කරනවා නම් ඒ අත්තට මේ ක්‍රමය අනාත්මක වූ මේ ධර්මය අවබෝධ කිරීමේ සාක්ෂාත් කිරීමේ විසුද්ධියක් ලබන්න පුළුවන් කියලා. ඉතින් මේක තමයි අපි හිතට වදා ගන්න ඕනේ. අපි මේ කරන්න හදන සතිපට්ඨාන දේශනා ඇහිම් ඒ කටයුතු කිරීම වලදී අපිට වැටහෙන සුද්ධියක් මේකේ ඇති වෙන්නේ නැත්නම් ඒක අපිට හිතා ගන්න පුළුවන් මේක නෙවෙයි සර්වඥාන්සේ අදහස් කළදී මේක නෙවෙයි මේ සූත්‍රයේ කියන අර්ථය මේකට මම නෙවෙයි මිනිහා මට මේක ගැළපෙන්නේ ගැළපෙනවා නම් උන විසුද්ධිය සිද්ධ වෙන්න ඕන. අපේ සීලය ක්‍රමක්‍රමයෙන් අදි සීලයක් බවට පත් වෙන්න ඕන. අපේ චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් බවට පත් වෙන්න ඕන. ප්‍රඥා භාවනා අදි ප්‍රඥා භාවනාවක් බවට පත් වෙනවා නම් විසුද්ධිය සුද්ධ සිද්ධ වෙනවා. ඔය විසුද්ධියම තමයි ඒ අදාළ කඩයිම පැන්නට පස්සේ ආර්ය භාවයට උත්තම භාවයට පත් උනායි කියලා කියන්නේ. ඒ ආර්ය භාවයට උත්තර භාවයටපත් වෙන්න ඒකේ ප්‍රතිපදාවක් තියෙනවා. අපි දැන් ඉන්න තැන සිට ආර්ය භාවයේ දක්වාම ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික පිරිසිදු වීමක් තියෙනවා. සම්බදගාතාව සඳහන් විදිහට තෝක තෝකං කණේ කණේ. තෝක කියලා කියන්නේ ටික කියන්නේ. ටික ටික කණේ කණේ චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස. ආනෝ විසුද්ධිය කිසිසේත්ම සර්වඥාන්සේ වග කියන එකක් නෙවෙයි. සරුවචන් වහන්සේ මේ ශ්‍රාවකයන්ට මේ වගකීම බාර දෙනවා. මම ධර්මයේ දේශනා කරනවා. එහි සඳහන් වෙනවා විසුද්ධිය. ඒ විසුද්ධිය ලබා ගන්න බවට තමන් වග බලා ගන්නවා. ඒ මොකද ධර්මයේ අනාත්ම ධර්මයක්. මේ ධර්මයට එහෙම කාටවත් එහෙම කරලා දීමේ ශක්තියක් නැහැ. ඒක නිසා සතිපට්ඨානයේ මට්ටම් තුනක් අපිට හිතර ගන්න පුළුවන්. එක තමයි මෙවැනි විසුද්ධියක් සහිත ධර්මයක් වූ සතිපට්ඨානේ ආහඬ ඉස්සර අපිට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ මේ ජීවිතේ අපි වඩා මහත්ම ගතිය ඇති වඩා සදාචාරාත්මක වඩා සංස්කෘතික ගතිය ඇති මිනිහෙක් බවට පත් වෙන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන එක. නමුත් මේ සූත්‍රයේ කියන මේ කාරණාව අහන වෙලාවේදී සුතමේ වශයෙන් අපි එක පියවරක් ඉදිරියට තබනවා. මද ලෝකෙ හිටපු එක සාස්තුන් වහන්සේමක් කියලා කියනවා මම දෙන මේ ක්‍රමයේ හැටියට ගියොත් පුද්ගලයාට විසුද්ධිය ලබන්න පුළුවන්. මේ ඉන්නේ ඉස්සල්ලාම අපි අහන අවස්ථාව මේක සූතමේ ඥානය කියලා අපි කියනවා. නමුත් මේ සූතමේ ඥානය අහුවට ඉතාමත්ම කලාස්කෙන් කෙනෙක් තමයි මේක නැවතත් කල්පනා කරලා මේක වෙන්න පුළුවන් දෙයක්ද මේ මනුස්ස ලෝකේ කරන්න පුළුවන් දෙයක්ද කියලා ඒ චින්තාමය වශයෙන් නැත්නම් තර්කානුකූලව අන්වේ ඥාන ක්‍රමයට අනුමාන ක්‍රමයට වෙන්න පුළුවන් ද බැරිද කියලා කල්පනා කරන්නේ සුතමේ ඥාන ලැබු දහස් ගණනකින් එක්කෙනෙක් තමයි. ඒ අන්වේ ඥාන ලැබුවට පස්සේ නැත්තම් විතක්කානුකූලව මේක වෙන්න පුළුවන් කියන සුතමේ ඥානයේ ඉක්මවල යන මට්ටම බොහොම පෞද්ගලික දෙයක්. සමහරට පියා තේරුම් ගත්තට දරුවෝ තේරුම් ගන්න නැති වෙන්න ඉඩ තියෙනවා. සමහරට දරුවෝ තේරුම් ගත්තට පියා තේරුම් ගන්න නැති වෙන්න ඉඩ තියෙනවා. කිසිසේත් මේක પરම්පරාවට යන දෙයක්වත්, දේශායකමට යන දෙයක්වත් නෙවෙයි. ඒ නිසා මේ සුත්තමේ ඥානයේ සිට චින්තාමේ ඥාන දක්වා නැගීම දැන් මේ ඉන්න පිළිස්සල 100%ක්ම වෙලා. එහෙම නැත්නම් මේ නිදිම රහගෙන මෙච්චර මේ ඈත දුර බැහැර යන්නේ නැහැ. නමුත් මේක පුංචි කරලා නම් සලකන්න එපා. පුංචි කෙරුවොත් අපි ආයෙත් බිඳුවටම වැටෙනවා. අපි සුත්‍ය ලැබලා තියෙනවා. අපි ඊට පස්සේ චින්තාව වශයෙන් කල්පනා කරලා තියෙනවා. කල්පනා කරපු නිසා අපිට වැටහිලා තියෙනවා. දැන් අපිට හස් වෙලා තියෙන්නේ ඒ ඇති වෙච්ච චින්තාවේ ඥානමත් කුසල ඡන්දේ පහල කරගෙන කුසල ඡන්දේ කියන්නේ මොකද්ද? මේක කරලා බලන්න ඕනේ කියන ප්‍රායෝගික අංශය. එතකොට ලැබෙන අධ්‍යක්ෂණය කියන්නේ භාවනාමය ඥානය කියන්නේ. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය හම්බන්නේ සූතමය අංශයක් තියෙනවා. චින්තාමය අංශයක් තියෙනවා භාවනාමය අංශයක් තියෙනවා හැබැයි මේ සුත්තමය කියන එක කවදාකවත් කෙලවර කරන්න බෑ ඉවර කරන්න බෑ අපි සැරයක් අහුවට හරියන්නේ නැහැ සූත්‍රයකට පාඩම් කරාට හරියන්නේ නැහැ ඒක නැවත නැවතත් අහන්න අහන්න අහන්න අර චින්තාමය ඥාන වැටෙනකොට සුත්තමය ඥානෙට එළියක් වෙනවා ඊට පස්සේ අහනකොට චින්තාමය ඥාන පහළ වෙන්න ඉස්සල දවසට වැඩිය අර සුතේ ප්‍රවාහ අලුත් වෙනවා. ඊට පස්සේ මේ චින්තාමය ඥාන මත මත ඉඳගෙන <coughs> මේකේ සඳහන් වෙන භාවනා ක්‍රමයක් භාවනා කරලා පොඩිත්තක් අත්දැකීම ලැබුවාට පස්සේ අත් චින්තාමය ඥාන තලුත් වෙනවා සුතමේ ඥාන තලුත් වෙනවා ඒ නිසා මේ නැවත නැවතත් දේශනා කිරීම සහ නැවත ඇසීම අනිවාර්ය දෙයක් මේකට සිංහලෙන් කියන්නේ බණ කියනවා කියලා එකම දේ නැවත නැවත කියනවා අපි වීඩියෝටක් කියනවා බණ කියනවා වගේ කියලා මේ බණ කියමනේ ඇත්තක් තියෙනවා මොකද පළවෙනි හැටි අහනවට වැඩිය වෙනස් චින්තාමය ඥාන සහිත වහනකොට ඊටත් වැඩිය වෙනස් චින්තාමය ඥාන සහ භාවනාමය ඥාන ඇතු අහනකොට ඒ නිසා මේ සතිපට්ඨානේ විසුද්ධිය සිදු වෙන්නේ මේ ඥාන තුනත් එක පැත්තකට සම්බන්ධයි චින්තනය. සුතමය, චින්තාමය, භාවනාමය මෙන්න මේ විසුද්ධිය ඒ වගේම තන්නේ කර පෞද්ගලික දෙයක්. අපි විසින් වල දලාගත යුතු දෙයක්. මේ විසුද්ධිය සීලේ, සමාධියේ, ප්‍රඥාව වශයෙන් දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ එහෙම විශීල සමාධි ප්‍රඥා කියන ආධ්‍යාත්මික ආගමික වශයෙන් ගත්තාම ගෝධිනෙක් හිතන්නේ මේක ඒකාන්තයෙන් එතකොට ලෝකෝත්තර පැත්තට වැඩනවා. එහෙම නැත්නම් මේක ආධ්‍යාත්මික පැත්තට වැඩනවා කියලා. ඊට වැඩියක් පැත්තක් තියෙනවා. ඒ මොකද්ද? මේ විසුද්ධිය සිද්ධ වෙනවා නම් කාම ලෝකේ ජය ගන්නවා. කාම ලෝකේ කියන්නේ අපි මේ ඉන්ද්‍රයන් පිළිවීම සඳහා කරන රැකී රස්සා ව්‍යාපාර. එහෙම නැත්නම් අධ්‍යාපන කඩේ. එහෙම නැත්නම් චිත්‍ර කලාව. එහෙම නැත්නම් ගණන් සාත්‍රය මොනම සාත්‍රයකට උනත් විසුද්ධියක් ඇති කරලා දෙනවා <clears throat> සතිපට්ඨාන වැඩි. මේක අද බටහිර ලෝකෙ බොහෝම ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ මොකද මේ සතිපට්ඨානේ වඩන අයගේ කාලේ නාස්ති වීම අඩු වෙලා කරන දේට හරියටම වැඩ කරගන්න පුළුවන් ශක්තිය වැඩි වීම නිසා තම තමන්ගේ කුසලතා දියුණු කරනවා. ඒ දිනු කරලා තියෙන සාමාන්‍ය කාම ලෝකේ. ඒ නිසා සතිපට්ඨාන හරකට වැඩෙනවා නම් Taman වෙනදා දවසකට දවසේ වැඩ ටික කරගන්න පැය 15ක් 20ක් ගත කරනවා කියලා හිතුවොත් සතිපට්ඨාන යොදාන්න පටන් අරගත්තොත් ඒ 15 20 වැඩ 10න් 12න් නිම කරගන්න පුළුවන්. සමහරට 8න් 8න් නිම කරගන්න පුළුවන්. එතකොට තමන්ට අමතර වැඩ කරන්න කාලය ලැබෙනවා. නිසා කාලයේ තියෙන ක්ෂමතාවය එහෙම නැත්නම් වටිනා කාර්යක්ෂම භාවයේ ඉන්නේ ඉන්නේ වැඩි වෙන. ඒක කොයි තැනත් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ධ්‍යාන මාර්ගයට ගියත් කාම මාර්ගය අතහැරලා යම් කෙනෙක් විවේක බුද්ධිය ඇතුව විවේක සීනාසන භජනය කරමින් නැත්නම් මේ වගේ ආයතනයකට ඇවිල්ලා ධ්‍යාන භාවනා කරන්න ගියත් ඒකට සත්‍යපත්තන උදව් කරනවා. ඒ දෙකම ඉක්මවලා කියන ඥාන මාර්ගයට වැස්සත් ඒක ඉතින් බොහෝ දෙනා බලාපොරොත්තු වෙන අදහස් කරන දේ විපස්සනා භාවනාවට උදව් කරනවා. ඒ නිසා මේ විසුද්ධිය හැම පැත්තෙම ජීවිතයේ අතුලස පිටත සුද්ධියක් ඇති කරගන්නවා. මුල් මුල් වෙලාවේදී මේ ඇති වෙන සුද්ධිය යොදන ප්‍රයත්නයේ ඉතාමත්ම අඩු ප්‍රතිඵල ගෙනත් දෙන්නේ. බොහෝ කාලයක් යනවා තමයි දැනෙන මේ යොදන යොදන ගානට අඩු ගාන සමානුපාතික ප්‍රතිඵල ගෙනත් දෙන්නේ. ඒ මට්ටමට ආවට පස්සේ තමයි අපි සාමාන්‍ය යෝගාවචර කියලා කියන්නේ ඉස්සලා ඉස්සලා ඉස්සලා මේ සතිපට්ඨාන ක්‍රමයේ හිතට වඩගෙන විසුද්ධියක සියය පහළ වෙන්න. අකුණු පහළ වෙන්න බොහෝම කල්යනා. මෙන්න මේ කාලය තුල කල්යාණ මිත්‍රයින්ගේ අනුකම්පාවක් නොලැබුණොත් මේකකින් සම්පූර්ණ අසාර්ථක ප්‍රයත්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි යම් කිසි කෙනෙක් අධාර්මික අදාන්ත ජීවිතයක ඉඳලා දින්දිත්තක් හරි කල්පනා කරලා මේ මනසා සිල්වන්ත වෙන්න හදනවා නම් සමාධිමත් වෙන්න හදනවා නම් ප්‍රඥාවන්ත වෙන්න හදනවා නම් කල්යාණ මිත්‍යෝ සත්පුරුෂෝ ඉතාමත් අනුකම්පා කරන මේ මනුස්සයා කොච්චර වැරදි කරත් එයාගේ මත්තට හැදෙන්න ඕනේ කියන ගතියට සලකනවා අසත්පුරුෂයා මේක දන්නේ නැතුව ඔය කිව්වට ඔයා කරන්න හදන්නේ මේ ලෝකේ රවට්ටන එකයි. ඔයකට අපි රවටෙන්නේ නැහැ කියලා අර යන්තම් නැගිටින්න හදන එක නා තලාපෙළන ගතියක් තියෙනවා. ඒක නිසා අපි අතර ඉන්න තමන්ගේ හිත ඇතුළේ තුර චින්තාමය පරිවර්තනයක් වෙමින් සතිපට්ඨානයේ දිහාට හැරෙන්න පුළුවන් කෙනෙකුට උදව් කරන්නවත් පුළුවන් වෙන්නේ සතිපට්ඨානෙ හුඟක් දිනු කරපු කෙනෙකුට තමයි. අනිත් කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ මොනතරම් තාමත්ම අඩු ප්‍රතිලාභ සහිත ආකම්මක වැඩපිළිවෙලේ ඉන්න අයට කොහොම අනුග්‍රහ කළ යුතුද කියන එක තේරෙන්නේ මොකද අපි සාමාන්‍ය ලෝකෙදී ආබලන්නේ මේ සම්ප්‍රදායන කෝල ක්‍රමයට. ඒ ක්‍රමයට බැලුවොත් ඊයර මුල් මුල් කාලේ ලොකු ප්‍රයත්නයක් කරලා අඩුව ප්‍රතිඵල ලබන කෙනාට බොහොම අසාධාරණ තත්ත්වයක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ අපි මේ වැඩේත් කරගන්න අතරතුර අපි අතරමැද ඉන්නවා නම් එක්කෙනෙක් දෙන්නේ එක. යන්තම් හරි මේ සතිපට්ඨාන ධ්‍යානට හිත යොදලා කටයුතු කරන ඒ ධ්‍යානතම වැවිගෙන අංකුරයක් වගේ තියෙන දේ තලා බින්දින් නැතුව යතු විවේචනය කරන්න නැතුව පුළුවන් තරම් මේ අත දෙන උදව් කරන ගතියකට යන්න ඒක තමයි මේ ਸਰවඥාතිකේ තියෙන සාසනයේ වටිනාකම. දන්න දන්නේ නැත්තු පුළුවන් තරම් අනික් අයට අනුග්‍රහ කරනවා. ඒ මොකද අර මුල් කාලේ මේකට යෙදෙන්න බොහොම අමාරුයි. ඒක මේ සතිපට්ඨාන විතරක් නෙවෙයි ඕනම විශේෂක හැදියා. අපි දන්නවා ටයිප්‍රයිටර් එකක් ඉගෙන ගන්න ගියත් මුල් කාලේ වචනයක් ගහන්න බොහොම අමාරුයි. ඉස්ලාම් කරන්නේ නිෂ්ප්‍රයෝජන වචන ටිකක් අරගෙන ආක්ෂිත් 10 15 එකම වචනේ ගහ ගහ ඉන්නවා. නැත්නම් සංගීත භාණ්ඩ පුරුදු වෙන්නේ කිය කිසියම් මේ සංගීත ඛණ්ඩයක් ක්‍රියාත්මක කරන්න දෙන්නේ එකම සූරයේ දවස් ගණන් අවුරුදු ගණන් පුහුණු කරන්න කරලා කරලා තමයි ටිකට් කියන්නේ ඒ කාලේ සංගීතඥෙක් වෙන්න බෑ ආන්නේ වගේ තමයි සතිපට්ඨානේ මුලදී හිටිය වෙන කාලේ උදාකල් පුරෝධි නැත්නම් එන හුදු සතිපට්ඨානේ සඳහන් සතිපට්ඨානේ කරන්න සිද්ධ වෙනවා ඉතින් ඒ කාලේ තමයි ඇත්තටම අරණ්‍ය ගත වෙලා රුක්ක මූල ගත වෙලා නම් තත්ත්වය හොඳයි. මොකද එදිනදා වැඩ කරන කෙනෙක් මේක පටන් ගත්තොත් උගාක් මන්දෝත්සාහි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කාගේ තනුකම්පාව ලැබිය යුත්තේ ඇත්තටම මේ මැදට ආපු කට්ටියටවත් වැඩ අවසන් කරන කට්ටියටවත් නෙවෙයි. මේ ආරම්භ පැත්තට. විසුද්ධියක් පිළිබඳව බලාපොරොත්තුවක් අත්ති කෙනා. ඒක නිසා මේකෙදී එකිනෙකා කරේ අන්‍යෝන්‍ය වශයෙන් උපකාරේ බොහෝම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ සැලකිලිමත් වෙන එක <clears throat> සම්ප්‍රදාන කුල ලංකාව වගේ රටවල් බලනකොට බොහොමත්ම කනගාටුදායකයි. ඒ මගේ කරන්න හදන කට්ටියට අනුග්‍රහ කරන වෙනුවට ගොඩාක් වෙලාට බාධා තමයි සිද්ධ වෙන්නේ. ඒ මොකද හේතුව <clears throat> මේකේ තියෙන ප්‍රායෝගික පැත්ත දන්නේ නැතිකම. ඇත්තටම වැදගත් කොටස ඒ පංචපත්තානේ දැනට පුරුදුලා ඉන්නේ මේ ඇත්තට පුරුදු කරන එක නෙවෙයි. අන්තිම කෙලවර ඉන්නේ එක නා එහා පැත්තට පන්නන එක නෙවෙයි. අන්නත මූලිකම චින්තාමේ වෙනස. සිතිවිලි වල වෙනස ඇති වෙන තැන තමයි ඉතාමත්ම ලාමක. ඉතාමත්ම අනුන්ගේ ආදරය අනුකම්පාව ලැබෙච්ච පැත්ත අන්න ඒකට උදව් කරන එක තමයි මේ ශාසනයේ කෙරෙන්න ඕන වැඩි. ඒ නිසා මේ විසුද්ධිය කියන කාරණාව බුද්ධ ආගමට පමණක් ආවෙනික වූ ප්‍රතිපත්තිය පුරන්නන්න පමණක් කාය සාක්ෂි වශයෙන් පෙන්වන්න පුළුවන් දෙයක්. මේ වෙනකම් මේ වෙනකම් කියන එක වැරදි. මම මගේ වචන විවහාරයට බලනකොට ලංකාවේ ඔය බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා 56ට ඉස්සෙල්ලා කිසිම දවසක සතිපට්ඨාන ජීවිතේට සම්බන්ධ කරන පැත්තක් නම් කතා වෙලා නැහැ. කතා වුණා නම් බොහෝම සුළුතරයක්. ගෝධනෙක් මේ කටපාඩම් කරගෙන සුතමේ වශයෙන් කී කියයි ඉන්නක තමයි කරේ නම්බුකාර වටින දෙයක් විදිහට. ඒක නරක දෙයක් නෙවෙයි. නමුත් දැන් මේ විසුද්ධිය කියන එක වඩා ප්‍රායෝගික පැත්තට අවිලා තියෙනවා. නැත්තම් කියන්නේ විසුද්ධියක් වෙන්නේ නැත්නම් නොකරන මට්ටමට යනකම් අද ඉන්නේ නැත්තු ප්‍රයෝජනීය සලකලා තමයි සතුටපත්ානේ කරන්නේ. ඒක නිසා එක එක්කෙනෙක් වගේ බලා ගන්න ඕනේ අපි මේ යොදන යදොමක් පාස සතිපට්ඨානය තුලින් මේ විසුද්ධිය සිද්ධ වෙනවා. ඊකාට ශෝක පරිද්දවාණ සමතික්කමයි. මේ මුළු ලෝකෙම තියෙන්නේ පුදුමාකාර ශෝක සාගරයක්. ඒ කොහොමද සමතික්‍රමණය කරන්නේ කොහොමද කෙලවරට යන්නේ කොහොමද හැපැත්තට යන්නේ මේක නදා මට නම් කියන්න තියෙන මෙච්චරයි. මේ සාමාන්‍ය ලෝකයේ තියෙන දුක තියෙනවනේ. අපිට තියෙන සාමාන්‍ය දතියකක් වුන් විශේෂයක් වුන් අල්ලපුරුද අමාරු මේකද අමාරු ආර්ථික අමාරු දේශපාලනව ගොඩාක් තියෙන දේවල්. ඒවට විවිධ සංවිධාන දෙනවා නැති කර දෙන්නම් නැති කර දෙන්නම් මට මෙච්චරක් දෙන්න කියලා කියනවා. නමුත් නැති වෙන්නේ ඒ ඔක්කොම තියේදී සංසාර දුක කියලා තියෙන ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ඉති කෙනෙක් ඕකට කතා කරන්න යන්නේ නැහැ. කතා කරන්නේ ඊට මෙහා තියෙන දේවල්. ඒවට ඒ තම තමන්ගේ වාසිය සඳහා තමයි කරන්නේ. මෙන්න මේ වගේ දුක්ඛන්දරාවක ඉන්න අපිට මේක අහවලාගේ ආයතනෙන් අහවල් සමීකරණය මේක කෙලවර වෙයි කරන්න කියලා නම් කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේ සමීකරණ හදපු ඇත්තම දැන් කියලා කියන සමීකරණයේ අන්තිම දෙන්නේ බිඳුව කියලා. කිසිම ආස්තික පැත්තක් නැහැ. හැම සමීකරණයකම කරලා තියෙන බිඳුවකින්. මට කියන්න තියෙන්නේ මෙච්චරයි මේ දුක චක්‍රීකරණය කරලා දුක්ඛ සත්‍යයක් බව නැත්නම් දුක්ඛ ආර්ය සත්‍යයක් විදිහට දුක දිහා ආදරෙන් බලන් උගන්වනවා ලත්පත්තානේ. එනිසා අපි දුකට බයයි දුක නැති කරන්න බේත් ගන්නවා වේදනාව නාශක පාවිච්චි කරනවා නැත්නම් කවුරු හරි ළඟට යනවා මානසික රෝග නැති කරන්න. ඒ දුක දකින්නේ හතුරෙක් විදියට. දුක දකින්නේ නැති කල යුක්තක් විදියට. මේ සතිපට්ඨානට උගන්වනවා මේ දුකමයි අමුද්‍රව්‍ය බවටපත් වෙන්නේ වෙනදා දැකපු වෙනදා පිහලා ගන්න හදපු මේ දුකම දුක්ඛ ආර්ය සත්‍යයක් බවටපත් කරගන්න. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොඇසු නොවිරු විදිහට තමන් කරා එන දුක සතියෙන් බලනකොට ඒක ආහාරයක් වෙනවා. ක්‍රියාවක් කරලා බලන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. අන්න එදාට නම් අපිට හිතා ගන්න පුළුවන් මේ දුක් තුන සමතික්‍රමණය කරනවා කියලා කියන්නේ එනේන දුක, එනේන දෝමනස්සය සතියට යටගන්න. එක කායानुපසනාව වශයෙන් නැත්නම් චිත්තානුපසනාව, ධම්ම වේදනානුපසනාව, ධම්මානුපසනාව. විශේෂයෙන්ම වේදනානුපසනාවට ගියාට පස්සේ මෙන්න මේ ක්‍රමයට දුක දිහා බලන්න දන්නේ නැත්නම් සතිපට්ඨාන කියන්නේ දුක නැති කරන එකක් නෙවෙයි දුක වඩන එකක් කියලා කියන්නේ කියනවා. මොකද මේ විදිහට පරියන්කයක් සක්මන එදිනදා වැඩවල සතිය පිහිටින් වගේ අලුත් වැඩ පිළිවෙලක් පටන් ගත්ත ගමන් අමුතු විදිහට වේදනාව වැඩි වෙන්න පටන් ගන්නවා. සිංහල ක්‍රමයට අර පළවෙනි කසාය බනකොට ලෙඩ බොකෝක බැරි කරන්න වාගේ. ආන්නේ වෙලාවේ මේ දුක සමතික්‍රමණය කිරීමේ රහස සතිපට්ඨානයේ තියෙනවා. ඒක ක්‍රියාවත් වෙන්නේ කොහොමද? මේ දුකම වෙනත් පැහැකින් බලන. වෙන විදියකට බලන. හැකි සංඥාවෙන් බලන. අපි ලංකාවේ ගොඩක් පාවිච්චි කරන වචනේ තමයි ධනාත්මක ආකල්පෙන් බලන. ඒකකොට මේ යකා කියන තරම්ම කලු නැහැ. ওই දෙක ඔය තරම්ම දුක ගෙනවන දිනයක් නෙවෙයි. මොකද ආරම්භයේදී අපිට තියෙන දුක පිළිබඳව සාදර බව බුදුසරවචනanse දුක්ඛ සත්‍ය ප්‍රයෝගයෙන් සඳහන් කරලා තියෙන්නේ ආත්පසීම දක්කට යුතුයි. පරිඥාතබ්බ. නිසා දුක එනගම් බලන්න ගැතිකටපත් වෙනව නම් පමණක් ඒ පුද්ගලයාට පුළුවන් ශෝක පරිද්දවාන සමතික්කමාය කියලා හිතා ගන්න. දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. එතකොට තමයි මේ දුක් දුම්නස් වල අස්තයට යෑම කෙලවර කිරීමක් කරන්න පුළුවන් වෙන විදිහට කියනවා නම් තමන් කරා එන සෑම දුකක්ම හේතුවක් සහිතවයි එන්නේ ඒ හේතුවට මුල් වෙලා තියෙන්නේ එක්කෝ පෙර භවයක නැත්නම් මේ තිස්සලා කරපු තමා විසින්ම චේතනාපූර්වක කරලද කර්ම ඒ නිසා ඒකේ මොකද්ද පන්තිරයක් තියෙනවා අපි මේ දුකට අතවර කළොත් පිසහින්න හැදුවොත් අකම කලහන්න හැදුවොත් අපිට ඒ පණිවිඩේ නැති වෙන නිසා දුක කනගාටුවෙන් ආපහු ගිහිල්ලා නැවතත් අප කරා එනවා කවදා මන්දියා සතුටෙහිකින් බලයිද අපදා මන්දියා පිළිගන්නාසුළු බවක් ඇති වෙයිද කියලා ඒ දුක පණිවිඩේ දෙන්න නැවත නැවත එනවා එනේන වෙලාවේ අපි ඒක පියන්න හැදුවොත් ඉතින් දිගින් දිගට සංසාරේ වැඩෙනවා දවසක් අපි මේ දුක්ඛ දෝමනස දෙක දිහා සාදරයෙන් පිළිගන්නා හිතින් වෙන විදිහකට සතියෙන් යුක්තව බලන්න පුළුවන් වෙනවනම් ඒකත් කියලා අපේ කනට කරලා ඉතාම ගැඹුරු රහසක් කියලා. මොකද ලෝකේ තියෙන වැද්දගත්ම සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය පළවෙනිම සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. දුකසේ ආදර වෙච්ච ගමන් උන්න දුක ආර්ය සත්‍යයක් පාඩපත් වෙනවා. එහෙම නැත්නම් ඔබ පේන්නේ කුණු බාල්දියවත් දාන්න ඉඩ නැති ඒ තරම්ම එපා කරපු දෙයක් පිළිගමයි දුක දිහා දකින්නේ. මේ ක්‍රමය තමයි දුක්ඛ දෝමනස්ස ශෝක පරිද්දව සමතික්‍රමණය කරන්නේ. ඊට පස්සේ තමයි ඒ කුච්චිලට ඥායසාධිගමය කියලා කියන්නේ මෙතෙක්කල් අපිට යන්ත්‍රය ලැබිලා තියෙනවා අත්පොත ලැබිලා නැහැ. මේ අත්පුත දන්නේ නැති නිසා අපි හරියෙන් මෙරි කරනවා මෙහෙම මෙරි කරනවා මේ කරනකොට පොත් ඇමරිකන් ඇමරිකන් කියන අතරේ මොනවද කරනවා නමුත් කවදාකවත් අපි ඒකේ සම්පූර්ණ යාන්ත්‍රණය දන්නේ නැහැ. ඒ වගේ තමයි මුළු ලෝකෙම යාන්ත්‍රණය තාම මනුස්සයට අහු වෙලා නැහැ. මනුස්ස ශරීරයේ යාන්ත්‍රේ නැත්නම් මනුස්ස ශරීරයේ හදපිරි අත්පොත තාම ලැබිලා නැහැ. මෙන්න මේ සරුවත් යන අංශය පෙන්වන්න හදන සතිපට්ඨානය තුළ ඥායස් අධිගමයි කියලා කියන මේ දුක දිහා නඩහත් දෙකින් බැලීමේ රහස යතුරු ඒ සමීකරණේ තේරුම් ගත්ත දවසට තමයි තේරෙන පටන් අර ගන්නවා දැන් යතුරු හම්බුණා දැන් අපිට න්‍යාය ලැබිලා තියෙනවා නිසා අප කරා එන සෑම දුකක්ම චක්‍රීකරණය කරනවා ඒකට සාදර වෙලා ඒකෙන් ගන්න තියෙන පණිවිඩය ගත්තට පස්සේ Tamante න්‍යාය තේරෙන පටන් ගන්නවා මේ න්‍යාය තේරුම් පමණින් කවදාකවත් පරිසාක්ෂාත් වෙන්නේ නැහැ හැබැයි එතන ඉඳලා සත්‍යපට්ඨානේ රසවත්යක් බාටපත් වෙනවා අභියෝගයක් පාටපත් වෙනවා. කරලා බලන්න කියලා දෙන්න අනුන්ට අතහුරු කරන්න ආසයි කියලා. ආනේ න්‍යාය අධිකමේ වෙලා තමයි නිබ්බානස සත්‍ය කියයි කරන්නේ. ඒක නිසා චතුරාර්ය සත්‍ය බැලුවත් නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය දෙකේදී ඒ නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය දෙක අතර ඇත්තට දෙක වෙන් කරගන්නත් බැරි තරම් නමුත් දෙක අතර පුදුමාකාර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා මේ සතිපට්ඨානය කියන සතිය පිහිටවීම තුල තමයි මේ තියෙන සෑම රහසක්ම නැත්තම් විශේෂම කියනවා ආධුනිකයට මුළු ක්‍රියාවලියම දිගහැරෙන්න පටන් ගන්නවා. මේ විදිහට සරුවත්යන් වහන්සේ මේ සතිපට්ඨානය දේශනා කරන කලින් ආනිසංශ දේශනා කිරීම හරියට ඔය ලංකාවේ පුවත්පත් වල දාලා තියෙනවා හරියට හරි ගියා මේ ගාස්තුවේ ගෙවීම එක්කමද ගුරුකම් කර දෙන්නම් කියලා වත් දාලා තියෙනවා ආන්නේ වගේ වැඩක් මේ කොහොම හරි මේක විකුණා ගන්න කරන වැඩක් වගේ තමයි පේන්නේ මේ තමයි සර්වඥාන්තිගේ තියෙන මහා කරුණාව ඒක මොකද එහෙම නැත්නම් කිසි කෙනෙක් බැලූ බැලමට මේක තත තියන්නේ ඒ නිසා ඉස්සෙල්ලම ಗುಣ වර්ණනා කරනවා අවධානය කරන්නේ කොහොමද මේක කෙරුවොත් මෙන්න මෙච්චර කාලෙකින් ආනිසංස ලැබෙනවා කියලා තවත් ಗುಣ වර්ණාවක් කරලා තමයි මේක ඉදිරිපත් කරන්නේ ඉදිරිපත් කරන්නේ ඒ කුරු දනව්වට ගිහිල්ලා ඒ කම්මාස ධම්ම නිගමනට ගිහිල්ලා හොඳ ඥානවන්තයෝ ටිකක් අල්ලගෙන තමයි මේක කියලා දෙන්නේ. ඒ මොකද එතකොට කර බැලීමේ ආසාව කියන කුසල ඡන්දේ පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ සතිපට්ඨානය කියනකොට සතිපට්ඨානය පටන් ගන්නකොට සතිපට්ඨානට භාවනාවට හිත යොදන්නේ ඉස්සෙල්ලා අපි කල්පනා කරගන්න ඕනේ අපිට යම් ආකාරයක දැන් ඒක කර බලන්න ඕනේ කියන කුසල ඡන්දේ පහළ වෙලා තියෙනවා නම් මෙන්න මේ වටිනා කුසල ඡන්දය තමයි අපේ ජීවිතයේ තියෙන ලොකුම වස්තුව. සද්දීද විත්තම් පුරිසස්ස සෙට්ටම් කියලා කරවචනාසේ දේශනා කළා තියෙනවා. මෙන්න මේ කරබැලීමේ ආසාව නැත්නම් සද්ධාව මේ කුසල ඡන්දේ වැටුනොත්, හැලුනොත්, නැතුව ගියොත් අපි අපේ ආත්මයේ තී සම්භවයටපත් වෙනවා. ඉබේ සිද්ධ වෙනවා. අපිට මේ කුසල ඡන්දේ මේ කරබැලීමේ ආසාව ඇක්ටිව දිගින් දිගට කරන්න කරන්න කරන්න අපේ ආත්ම භාවයේ දේව ආත්ම භාව නැත්තම් බ්‍රහ්මාත්ම භාව වෙනවා මන්නම් ඒකත් කියන්නේ බොහොම කනගාටුයි මොකද මේක දෙයියන්ව කරන්න බෑ බ්‍රහ්මයටත් කරන්න බෑ මිනිස්සුන්ට විතරයි කරන්න පුළුවන් මේ උපමාවට කියයි අපේ මට්ටම දේව මට්ටමට බ්‍රහ්ම මට්ටමටපත් වෙනවා ඒ නිසා අපේ ජීවිතයේ කොතනකදී හෝ මේ සතිපට්ඨානෙ උරගා බැලීමේ ආසාව, කර බැලීමේ ආසාව වැටුනොත් ඒකෙන් අපේ தත්ත්වය. අපි කවුද කියන එක ඔප්පු වෙනවා. මේක ඉස්මතු වෙනවා. බුදුන් පත්ලා මේකම වැඩ කරනකොට අපි කවුද කියන එක තේරෙනවා. ඒවා මේ තීරණාත්මක සාකේ තමයි අපිට දැන් ලැබිලා තියෙන මේ මේ දේ කර බැලීමේ ආසාව. නමුත් මේ කෙලෙස් කියන්නේ මොනවද? මෙන්න මේ ආසාව අකාමකා දමන දේවල්. කොයි එකකත් මම කියනවා කෙලෙස් කියලා. මේ සතිපත්තහණිමයි කල යුත්තේ. ඒක මම කරන්න ඕනේ කියන කුසල ඡන්දේ යම්ම වෙලාවක මොනම හේතුවක් නිසා හෝ අකාමකා දමන தත්තරපත් වෙනවනම් ඒක කෙලෙසීමක්, ඒක කෙලෙසයක්, කෙලෙස් ධර්මයක්. නිසා අපි නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ හැම චිත්තක්ෂණයකම එක්ක අපායට එක්ක නිවනට පාර. ওই දෙක අතරමැද අම්බලන්න නැහැ. සයිතානත්ම සැලකිලිමත් වෙන්න ගත වෙන හැම චිත්තක්ෂණයකම අපි මේ කෙලස් පැත්තටද ඡන්ද දෙන්නේ නැත්නම් සතිය පිහිටන පැත්තටද මේක තීරුම් ගත්තට පස්සේ තමයි ක්ෂණ සම්පත්තිය කියන එක උන්නේ තේරෙන්න පටන් ගන්න. එතකන් අපිට හිතෙන්නේ අපිට දිග ආයුෂ තියෙනවා. අපිට මෛත්‍රී බුදුහාමුදුරන්කන් ඉන්න පුළුවන්. ඊට පස්සෙත් බුදුරු වහන කොච්චර කාලයක් හරි යන්න පුළුවන් කියලා මේ ආයාසයෙන් අපි ආමාරුවෙන් ඉල්ලගන්නේ සංසාර දුක තමයි. නමුත් යම් කිසි කෙනෙකුට තේනවනම් මේකේ දෙකක් නෑ දෙකයි කියන්නේ එකක් අපාය එකක් නිවැරදි. ඉතින් නැත්නම් එකක් කෙලෙස් අනිත් එක සතිය පිහිටවීම කියන එක ගත්තම ඒ දේ තේරුම් ගන්න ස්ත්‍රී පුරුෂ භාවයේ කිසිසේත්ම බලපෑමක් නැහැ. ඒ දේ තේරුම් ගන්න පැවිදි පැවිදිුනේ කිසිසේත්ම බලපෑමක් නැහැ. ඒ දේ තේරුම් ගන්න ආරණ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශුන්‍යාගත වෙන්න අවශ්‍යතාවයක්ම නැහැ. අවශ්‍ය වෙන්නේ සංසාර බය තේරුම් ගැනීම පමණයි. ඒ වගේම කර්මය සහ කර්මඵලය තේරුම් ගැනීම පමණයි. ඒ ටික මේ ඔක්කොගෙම තියෙනවා නමුත් මම මේ නැවත නැවතත් මතක් කරන්නේ මෙන්න මේ නාගමාණික්යක් වගේ අපිට ලැබිලා තියෙන වටිනා මේ කුසල ඡන්දේ කොයි වෙලාවක හෝ කාගේ අනුදැනුමක් නිසා හෝ අකාමකා දාන පත්‍රයටපත් වුණොත් අපි කෙලෙසෙනවා. ඒ නිසාම වෙන්නේ සර්වඥාන්සේ මේ සතිපට්ඨාන දේශනා කරන්න ඉස්සෙල්ලා අපි ಗುಣ වර්ණාවක් කරන්නේ. ඒ ಗುಣ වර්ණාව කරලා මේ ඒකායන මාර්ගයේ තියෙන පොදු මාතෘකාඩ මේ ගුණ වර්ණනා කරලා මොකද්ද මේ ඒකායන මාර්ගයේ යදිදක් චත්තාරෝ සතිපට්ඨාන. ඒක තමයි මේ සතර සතිපට්ඨානය කියන්නේ කියන එක මතක් කරලා ඉන්නේ. ඒක මුතුංගෝ දෙන ධන ප්‍රසිද්ධ කාරණා තමයි මේ ඉස්ලාම කායේ කායානුපස්සී කාට වේදනාසු වේදනානුපස්සී චිත්තේ චිත්තානුපස්සී ධම්මේසු ධම්මානුපස්සී. මේන්නේ මේ හතර තමයි එහෙම නැත්නම් කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන හතර තමයි මේකටදී මාර්ගය. සමහර තැන්වල සතිපට්ඨාන සූත්‍රයේම දේශනා කරලා තියෙනවා මේ එක පරෝයකුත් ඇති. සමහරත්තු කායानुපස්සනාව අනුව කරනවා. සමහරත්තු වේදනානුපස්සනාව අනුව කරනවා. සමහරත්තු චිත්තානුපස්සනාව ඉස්සර කරගෙන කරනවා. සමහර මේ සියල්ලම එකතු කරලා ධම්මානුපස්සනාව කරනවා. නමුත් ඒ විස්තර වෙන්නේ පළවෙනි මාර්ග ඥානය ලබා ගන්න මූලික ආර්ය தත්ත්වේ ලබා ගන්න සතර සතිපට්ඨාන එක සතිපට්ඨානකුත් ඇති වෙනවා කියන්නේ. නමුත් අරිහත්ත්වයට අදා යනකොට අනිවාර්යයෙන්ම හතර දිනු කර ගන්න. ඒක ඉබේම එන්නේ එන්නේ එන්නේ ධර්මයේ කියන උපනායන ගතිය අනුව ඉදිරියට යනවා. ඒ නිසා සමහර භාවනා ක්‍රම තියෙනවා. ප්‍රධාන වශයෙන්ම කායන පස්සනාව මුල් කරගෙන. ඒක තමයි අපි සාමාන්‍ය සම්ප්‍රදාන කූල ක්‍රමයට ඉදිරිපත් කරනවා. සමහර භාවනා ක්‍රම වේදනානුපස්සනාව වැඩි අවධාරණයකට ලක් කරනවා. තව සමහරට චිත්තානුපස්සනාවට. තව ඒවා ධම්මානුපස්සනාව වගේ කෙලවරින්ම පටන් ගන්න ඒවා තියෙන මේවා එකක්වත් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි ඒ වගේම මේ පුද්ගලයාට මේකයි ගැළපෙන්නේ කියලා කල්ලාතුව බූර්ව නිගමනයකට එන්නත් බෑ. හොඳම දේ තමයි ඒ ආරක්ෂාකාරීම ක්‍රමය තමයි සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළ ඇති විදිහට කායනුපස්සනාවෙන් ඉස්සර කළ යන්නේ. වෙන විදිහකට කියනවා නම් නාම ධර්ම රූප ධර්ම කියන කොටස් දෙකකට කඩන්න පුළුවන් නම් අපේ මුළු මේ සංස්කාර ලෝකෙම ඒකේ රූප ධර්ම ඉස්සර කරගෙන යන්නේ ඒක වඩා ආරස්සාකාරයි. මේ වේදනානුපසන චිත්තානුපසන කොටස් වලට යනකොට මුල් වෙන්නේ නාම ධර්ම. ඒක බොහොම සූක්ෂමයි. ඒ සූක්ෂම ධර්ම කරන්නේ ඉස්සෙල්ලා ගුරුසු ඕලාරික තනින් පටන් ගැනීම තමයි කායනුපස්සනාව කරන්නේ. ඒ වගේම මේ සතිපට්ඨාන සූත්‍රය සඳහන් වෙන්නේ දීඝනිකායේ 19 වෙනි සූත්‍රය විදිහට සඳහන් වෙනවා. ඊටවට මජ්ක්‍ධිමනිකායේ කෙටි සූත්‍රයක් විදිහට සඳහන් වෙනවා. නමුත් මේ පිළිස ගැන හිතනකොට මට මතක් වෙලා මම දිගහැරලා බලනවා සංයුත්තනිකායේ තියෙන සතිපට්ඨාන සංයුත්තය කියලා. අන්න ඒකේ තියෙන හොඳ වටිනා සූත්‍ර දෙකක් මේ වගේ ආරම්භයේදී මතක් කරගෙන දැනගමත් ඇති කරගෙන තියෙන කුසල ඡන්දය දිනු කරන්න ඒකදී සර්වඥාන්සේ භික්ෂුන් වහන්සේ නමකට කතා කරලා කියනවා මහානමේ සතිපට්ඨානය පටන් ගන්න ආදිමේව කුසලේසු ධම්මේසු විශෝධේ සම්බන් කියලා මේ කුසල ධර්මයන්ගේ මුල පිරිසුදුත්ව පටන් ගන්නයි කියන්නේ ඒ මොකද උගෝදෙනෙක් කියනවා මේ සතිපට්ඨානෙ පටන් ගන්න මෙන්න මේ මේ මේ සුදුසුකම් අවශ්‍යයි. අපි ඉන්නේ මේ ගෙවල් දොරවල් රස්සාවල් කරමින් ඒ නිසා අපිට තාම ওই වගේ බර වැඩ කරන්න බෑ. ඒ නිසා අපි මේ පුංචි පුංචි වැඩ කරගෙන යන්න කියලා සාමාන්‍යයෙන් අර බාලාංශ පන්තියේම තමයි හැමදාම කතා කරන්න කැමති. මොකද ඒකට මේ සතිපට්ඨාන කියන ගෞරවණීය භාවය නිසා සතිපට්ඨාන සුදුසු නෑ. කියන ධර්මතාවයේ හිතාගෙන මේක මට අවුරුදු 8ක් නමයක් එක්ක මගේ ජීවිතේ බලපෑවා. ඒ මොකද මං හිතාන මේකෙන් මං පාප කරේ. ඒ නිසා මයිලගේ කෙලස් තියෙනවා. මයිලගේ පෞසිද්ධ වෙනවා. ඒ නිසා භාවනාවක් කරන්න, ඒ වගේ සතිපට්ඨාන භාවනා කරන්න, සැනක යහ භාවනා මධ්‍යස්ථාන නතර කරලා භාවනා කරන මම සුදුසු නැහැ. ඒකයි මට හිතිච්ච දේ. ඒ සයක දවසක් ඒ භාවනා මධ්‍යස්ථාන ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ නමක් මට මේ සතිපට්ඨාන පිළිබඳ ලිඛිත පොතක් දීලා ඒකෙදි කියලා දුණා ඒ සතිපට්ඨානේ හැමාරේ මේ භාවනා කෙරුවොත් නම් දවස් 7න් එක්කෝ රහත් වෙනවා පානාගාම වෙනවා වැඩිම ගියොත් අවුරුදු 7කින් කෙරෙන්න ඕනේ මට නම් ඉරහඳ වගේ තියෙනවා දවස් 7න් නම් කරන්නම බෑ ඒ තරම්ම කීටි කිසිම කලෙලියක් නැත්තේ නෑ කිසිම ගුණයක් නැත්තේ නෑ මේ සීලෙක පිළිතන්නවත් මට මේක දෝඩු කෙනෙකුට දෙන්න වෙයි අපුල්ලා දෙන්න ඒ තරම්ම කැලේදී සාමාන්‍ය හොදලා සුසු කරන් බැරි තරම්. ඊට පස්සේ මේක බලන කියන වැඩිම උනොත් අවුරුදු 7ක් කියලා. මම එතකොටම සාමාන්‍යයෙන් මේ ආගමන ධර්මයට ඇවිල්ලා අවුරුදු 5ක් 6ක් වෙනවා මොනම විදිහක්වත් වෙලා. ඊට පස්සේ මම ඒ වහන්සේගෙන් අහුවා. ස්වාමීන් වහන්සේ මේ කියන සතිපට්ඨානයේ සුදුසුකම් ලබන්න සෝවාන් වෙලා ඉන්න ඕනේද කියලා. මම ඉතින් සෝවාන් වෙච්ච කෙනෙකුට තමයි එක්ක අනාගාමී වෙන්න පුළුවන් එක්ක රහත් වෙන්න පුළුවන් කියන්නේ. ඒ සෝවාන්තර තේරුනේ නැහැ. ඊළඟට ආසවල් මහත්තයා හඳාගෙන පොඩ්ඩක් ආවම කතා කරනවා. ඊට පස්සේ මම මේ විශ්වවිද්‍යාලෙ පෙකේ කතා කරගුවා. මම මේක කියවලා බැලුවා මට පේන නුසුදුසුකම් දිහා බලනකොට එක්ක බුදුහාමුදුරන්ට වැරදිලා නැත්තම් මට වැරදිලා. මේක වෙන්න බෑ. එයි කියලා. ඊළඟට මේක මේ දවසකින් කරන්න තරන්නේ මූලික සුදුසුකම් තියෙන්න එපා. එහෙම මොනවත් නැහැ. එහෙම මොනම දෙයක් නැහැ. පටන් ගන්න පුළුවන් කියලා. මම කීප පැත්තකින් ප්‍රශ්න කරා. කොහොමද ඒක සාධක වෙන්නේ කියලා. අන්න ඒකට පුංචි සූ සාධක සූත්‍රයක් මම ඉදිරිපත් කරන්න හදන්නේ. ඒකදී දරුවචනන් සඳහන් කරන සතිපට්ඨානේ පටන් ගන්නකොට මුල සුද්ධ කරගන්නයි කියන්නේ. ඒ ඔක්කොම ආසාවක් ඇදෙන මොකක්ද මේ සතුටවත් සතුටවත්නාංශේ බලාපොරොත්තු වෙන මුල. ඒ සතුටවත්නාංශ කියන්නේ මුලින්ම සීලයේ තියෙන ඕනේ දෘෂ්ටි ඍජු වෙන්න ඕන.